ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ නාවුල ධම්මහදය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද මාංකඩවල සමාහිත ස්වාමින් වහන්සේ කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 සච්චිකා තබ්බං මග්ග සච්ඡං භාවේ තබ්බං තීති ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත පින්තුනි ආශ්‍රව ක්ෂය වෙන්නේ කොහොමද කියලා ඒ ප්‍රතිපදාවත් මනාකොට දැනගන්න ඕනේ. ඉතින් අද දවසේ මේ පින්වතුන්ට පැහැදිලි කරන්නේ චතු සත්‍ය දේශනාවේ ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය තුල ඒ ආර්ය සත්‍යෙහි සිදුවෙන කාර්යයන් පිළිබඳව තමයි අද දවසේදී දේශනාව තුල පැහැදිලි කරලා දෙන්නේ සංයුත්ත නිකාය මහා වග්ගයේ පරිඤ්ඤය සූත්‍රය සංයුත්ත නිකායේ මහා වග්ගයේ පරිඤ්ඤය සූත්‍රය හරහායි අද දවසේ දේශනාව විවර කරන්නේ දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සත්‍ය පරිඤ්ඤය ඒ කියන්නේ පිරිසිඳ දකින්න ඕනේ සමුදය සත්‍යං පහතබ්බං දුක ඇති කරන හේතුව සමුදය සත්‍ය දුරු කරන්න ඕනේ නිරෝධ සත්‍යං සච්චිකාතබ්බං නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න ඕනේ මග්ග සත්‍යං මාර්ග සත්‍ය භාවේ තබ්බං වැඩි යුතුයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි මේ චතුරාර්ය සත්‍යයට වෙන වෙනම සුවිශේෂී වූ අනන්‍යතාවයන් කෘත්‍යයෙන් තියෙනවා. එස් චතුරාර්ය සත්‍යයෙන් සිද්ධ වෙන කෘත්‍ය මොකක්ද? ඒ ඒ ආර්ය සත්‍ය කුමන කරුණක් සඳහාද භාවිතා කරන්නේ? නිවැරදිව ආර්ය සත්‍ය තේරුම් අරගෙන අනුපිළිවෙලට කෙලෙස් ධර්ම දුරු කර ගැනීම සඳහා ආර්ය සත්‍ය ධර්මතාවය කොහොමද භාවිතා කරන්නේ කියන කාරණාව මනාකොට අපි පැහැදිලි කරගෙන තේරුම් බේරුම් කරගෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අපේ ජීවිතයට සමීප කරගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මය අපේ ජීවිතයට සමීප කරගන්නකොට මහ පුදුමාකාර සහනයක්, සැනසීමක්, රැකවරණයක්, ආරක්ෂාවක් තියෙනවා. පින්වත්නි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං පටිච්චිතා වසා ධාතු ධම්මට්ඨිතා ධම්ම නියාමතා ඉදපච්චේතා තථාගතයන් වහන්සේ ඇති කාලෙත් නැති කාලෙත් දේශනා කළත් නැතත් පින්වතුනි මේ ලෝකේ පවතින පරමෝ සත්‍ය ධර්මතාවයක් තියෙනවා ඒක තත අවිතත අනඤ්‍යත ඒක කවදාවත් බොරුවක් වෙන්නේ නැහැ සැබෑවක්මයි. ඒ වගේම වෙනස් ස්වභාවයකින් පෙනී හිටින්නෙත් නෑ. ලෞතර බුදු පියාණන් වහන්සේ කල්ප සංඛ්‍ය ගණනක් දුක් විඳලා ඔබත් මාත් කෙරෙහි මහා කරුණාවෙන් මේසා විශාල කැපකිරීමක් ව්‍යායාමයක් වෙහෙසීමක් දුක් කන්දක් දරාගෙන මේ ලෝකෝත්තර දර්ශනේ හොයාගත්තේ අප්‍රමාණ කැපකිරීමකින් තමන් වහන්සේගේ දර්ශනයක් දැක්මක් නෙවෙයි ලෝකයට වැහිලා තියෙන තේරුම් ගන්න අමාරු ලෝකේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් අතලොස්සකට සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ස්වයං භූත ඥාණයෙන් අවබෝධ කරගන්න පුළුවන් මේ ආර්ය සත්‍ය එහෙම නැත්නම් ලෝකේ පවතින පරමාර්ථ සත්‍යයයි බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගෙන ලෝකයා නිට්ටයයි, සුභයි, සුඛයි ආත්මයි කියලා මේ ලෝකයේ හරේ කොට ඉන්නවනම් ලෝකේ සැබෑ ස්වභාවය මේකයි කියලා ඉවර වෙලා ස්වයං භූත ඥානයකින් තමම්ම අවබෝධ කරගෙන පින්තුනේ සත්‍ය ධර්මතාවය ලෝකයට හිලිපෙහෙලි කරලා දුන්නා. එදා ඉඳලා අනන්ත අප්‍රමාණ පිරිසක් තමන්ගේ ජීවිතයේ තියෙන සියලුම දුක දුරු කරලා දාලා මහා සැනසීමටපත් වුණා. පින්වතුනි ඒ සැනසීම එදා වගේම අදත් ලබා ගන්න පුළුවන් එදා සැනසීම අනෙකක් අද එහෙම සැනසීමක් නැහැ කියලා කිසිදු කෙනෙකුට කියන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. යම් තාක් දුක උපදින හේතු තියෙනවා නම් ඒ හේතු ටික නැති කරොත් දුක නිරුද්ධ වීම ඒකාන්තයෙන් සිද්ධ වෙනවාමයි. අපි කොච්චර එපා කිව්වත් දුක ඇති වෙන හේතු ටික නිරුද්ධ කරොත් දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවාමයි. එනිසා නිවැරදිව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේ. වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න ඕනේ. අතීතයේ අකුරක්වත් දන්නේ නැති පාසලකට ගොඩවලා නැති පුංචි කාලේ ඉඳලා දුකම උරුම කරගෙන දුකම ජීවිතේ කරගත්ත සුනීතලා සෝපාකලා සඩොල් දරුවෝ බුදු පියාණන් වහන්සේගේ පාමුල සියලු දුකෙන් එතර වුණේ මේ ජීවිතේමයි. ජීවිතේ විඳින්න පුළුවන් ඉහළම දුක් ගැහැට වින්දා පටාචාරාව කෙනෙකුට ඒක දරා ගන්න බෑ පිස්සියක් බවට පත් වුණා. තමන්ගේ ආදරණීය දරුවන් දෙපළම ආදරණීය ස්වාමියා ඒ විතරක් නෙවෙයි අම්මා තාත්තා තමන්ගේ සහෝදරයා ඒ වගේම තමන්ට උරුම වෙලා තිබුණු සිටු මාලිගා මේ සියල්ලම එක් දවසක් තුල හැම දෙයක්ම විනාශ වෙලා යනකොට මනසක් විනාශ වෙන එක අහන්න දෙයක් නැහැ. ඒකාන්තයෙන් මනස විකල් වෙනවමයි. නමුත් බුදු පියාණන් වහන්සේගේ මහා කරුණාව හමුවේ සද්ධර්මයේ અભේස ඒ සියලුම දුක් නිරුද්ධ කරගත්තා. කිසා ගෞතමී තමන්ට හිතපු එකම පණ එකම වස්තුව පුංචි පුතා මිය ගියා දරා ගන්න බැරි වුණා බුදුපාමුලදී සියලුම දුක් කරදර නිදහස් කරගත්තා සමාජේ කොන් වෙලා හිටපු දාසයෝ කුෂ්ඨ රෝගීන් වෙසගණන් ඒ හැම දෙනාම බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ සියලු දුකින් එතර වෙලා රජවරු සිටුරු මැතිමතුරු විතරක් නෙවෙයි හැම දෙනාම මේ ලෝකේ යම්තාක් ඉහළම සුඛයක් තියෙනවා නම් ඒ විමුක්ති සුඛය මේ ජීවිතයේම විඳිමින් සියලු දුකින් එතර වුණා. එනිසා පින්වත්නි ඔබටත් මටත් අපි හැමදෙනාටම මේ සියලු දුකින් එතර වෙන්න පුළුවන් ආර්ය සත්‍ය ධර්මයේ කෘත්‍යයයි අද දවසේ විවරණය වෙන්නේ. තමන්ගේ දෝතට මහ විශාල වටිනා මණික් හම්බ වෙනවා වගේ වටිනා කියන වස්තුවක් හම්බ වෙනවා වගේ සිරසින් දරාගෙන හදවතින් වැළඳගෙන මේ සද්ධර්මය Taman සන්තක කරගන්න Tamanගේ දායාදයක් කරගන්න හැමදෙනාම අදිෂ්ඨාන කරගෙන බොහෝම සංසුන්ව හිත එහෙ මෙහෙ යවන්නේ නැතුව බොහෝම වමනාවෙන් මේ සදහම් පද ටික තේරුම් ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. පින්වත්නි මාත්‍රුකා කලේ සංයුත්ත නිකාය මහා වග්ගයේ පරිඤ්ඤය සූත්‍රයේ දුක්ඛ සත්‍යං පරිඤ්ඤයං දුක්ඛ සත්‍ය පිරිසිඳ දත යුතුයි දුක දුරු කරන්න යන අපි දුක්ඛ සත්‍ය දුක කියන කාරණාව හාත්පසින් මනාකොට එකදු තැනක්වත් අතහැරෙන්නේ නැතුව හැම තැනම ඉතුරු නැතුව වතුර වගේ පැතිරලා තියෙන ආර්යයන් වහන්සේලා දකින දුක ඒ දුක්ඛ සත්‍ය මනාකොට අවබෝධ කරගන්න ඕනේ. පිරිසිඳ දකින්න ඕනේ. ආත්පසින් දකින්න ඕනේ. අන්න එහෙම කෙනෙකුටයි දුක්ඛ සත්‍ය මගහැරෙන්නේ නැහැ. දුක ඒකාන්තයෙන් සත්‍යයක්. දුක්ඛ සත්‍ය පින්වතුනි දුරු කරන්න ඕන දෙයක් නෙවෙයි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තියෙන ධර්මතාවයක්. මම ඒකයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කෘත්‍යයන් තියෙනවා. ඒ නිසා මේ කෘත්‍යයන් තුල අපි සමහර වෙලාවට චතුරාර්ය සත්‍ය කතා කරාට කුමක්ද භාවිතා කරන්න ඕනේ කුමක්ද නිරුද්ධ කරන්න ඕනේ ඒ වගේම කුමක්ද අවබෝධ කරගන්න ඕනේ කුමක්ද ලබා ගන්න ඕනේ කියන සාක්ෂාත් කරන්න ඕනේ කිය මේව හරියට දන්නේ නිවන් දකින්න නම් අපි හැමෝම භාවනා කරන්න ඕනේ කියලා හිතාගෙන භාවනා කරනවා නමුත් භාවනාව අයිති වෙන්නේ කුමන සත්‍යයටද කියන කාරණාවත් අපි දන්නේ නැහැ. පින්වතුනි දුක්ඛ සත්‍ය පරිඤ්ඤේය ධර්මතාවයක් ආත්පසින් අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ගුවන් කාල සීමාව කෙටි. ඒ නිසා අපි උත්සාහවත් වෙමු. එක සත්‍ය ධර්මතාවයක් හරි අවබෝධ කරගන්න. කතමං චාවුසෝ දුක්ඛං දුක කියලා කියන්නේ කුමක්ද? ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛං මරණම්පි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ ආදි වශයෙන් සියලුම අපේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිංචං නලබති තම්පි දුක්ඛං මේ ඔක්කොම ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සියලුම දුක් හඳුන්වලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා සෙකෙවින් පවසතොත් පංච උපාදානස්කන්ධ ධර්මතාවයේම දුකයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා යම් තැනක උපාදානස්කන්ධයන් තියෙනවා නම් ඒ හැම තැනක්ම ඒකාන්ත දුකක් හොඳට මතක තියාගන්න යම් තැනක පංච උපාදානස්කන්ධ ධර්මතාවයන් තියෙනවා නම් ඒ පංච උපාදානස්කන්ධ ධර්මතාවේ සැපසහගත වෙන්න පුළුවන්. උපේක්ඛා සහගත වෙන්න පුළුවන්. නමුත් සැපසහගතව හෝ උපේක්ෂා සහගතව හෝ දුක් සහගතව හෝ කුමන හෝ ස්වභාවයකින් උපාදානස්කන්ධ ධර්ම පවතිනවා නම් පෙනී හිතයට සැප හැටියට පෙනී හිතයට උපේක්ෂාවෙන් දුක නෑ වගේ පෙනී හිටියට ඒ හැම තැනකම පවතින දුකයි කියන එක ආර්යයන් වහන්සේලා හාත්පසින් අවබෝධ කරගන්නවා එනිසා ආර්යයන් වහන්සේලා නොරැවටෙන මඟක ලෝකයා රැවටෙනවා ලෝකයා දුක්ඛ අඥානං සමහර ආර්ය භූමියටපත් වුණ ඒ මහෝත්තමයන් වහන්සේලා ජීවිතේ දුක කියන එක අබමල් රේණුවක තරම්වත් දෙයක් දැනගෙන නැහැ. මුළු ජීවිතේම සැප විඳලා තියෙන ඇත්තෝ ආර්ය දර්ශනය හමුවේ ඒ නොවිඳි දුක අපි විඳිමින් ඉන්නවනේ කියලා මනාකොට තේරුම් ගත්තා. නමුත් අවාසනාවන්ත කාරණා ඔබත් මමත් ඇතුළු මේ බොහෝ දෙනෙක් දුකේම ඉපදිලා දුකම විඳිමින් දුකම ජීවත් කරමින් දුකෙන්ම මිය පරලෝ යන ලෝකෙක විඳින්නේ දුක ජීවත් වෙන්නේ දුකේමයි අනේ දුක දන්නේ නැහැ හිතාගෙන ඉන්නවා සියල්ල දත් කියලා අපි සියලු දේ දන්නවා කියලා අනේ දුකවත් හරියට දන්නේ ලෝකේ අසරණයි දුක්ඛේ අඥානං ආරයන් වහන්සේලා ගිහි කාලෙවත් එහෙම දුකක් දැනලා නැහැ දැකිලා නැහැ නමුත් නුවණකින් සියලුම ධර්මතා දුකයි කියලා දන්නවා. සබ්බේ සංඛාරා දුක්ඛා සියලු සංස්කාර ධර්මය දුකයි කියන කාරණාව ආර්යයන් වහන්සේලා දකිනවා. පින්වතුනි නිසා හැම දෙයකටම කලින් මේ පංච උපාදානස්කන්ධ දුක කියන කාරණාව හාත්පසින් අවබෝධ කරගන්න ඕනේ. අපි දන්නේ දුකේ එක පැත්තක් විතරයි එක කොටසක් විතරයි ජීවිතේට කායික මානසික දුක උපදිනකොට ජීවිතේ දුකයි කියලා දකිනවා. නමුත් පින්වතුනි සැප හැටියට දකිනකොට එතන දුක නෑ කියලා හිතාගෙන ඉන්නේ. නමුත් මතක තියාගන්න දිව්‍ය ලෝක වේවා, රූපාවචර ලෝක වේවා, අරූපාවචර බ්‍රහ්ම ලෝක වේවා හැම තැනකම තිස්සෙක් තලයේ යම් කර්මසිතක් වේවා ක්‍රියාසිතක් වේවා විපාකසිතක් වේවා යම්ම ධර්මතාවයක් තුන් භූමියේ අනු උපදිනවා නම් කෙලෙස් ධර්ම නොතිබුණත් ඒ හැම ධර්මතාවයක්ම දුක්ඛ ධර්මතා දුකම කියන කාරණාව පංච උපාදානස්කන්ධ කියන කාරණාව අපි හැමෝම දැනගන්න ඕනේ ලෝකයේ තුල දැනට උපාදාන නැති වුණත් උපාදාන වෙන්න පුළුවන් ගතිය ගති ස්වභාවය උපාදානීය ස්වභාවය ඒ තුල තියෙනවා එනිසා පින්වතුනි 31 තලයේ සියලුම ධර්මතා දුක හැටියට දැක්කහම ආරයන් වහන්සේලා ඒ හැම ධර්මතාවයක්ම දුරුකඩ යුතු ධර්මතා හැටියට දකිනවා ඒ හැම ධර්මතාවයක්ම මම මගේ මගේ ආත්මය කියලා කිසි කලකවත් ගන්නෙ නෑ. පින්වතුනි මේ ආර්ය නුවණක් අපිට ඇති කරගන්න පුළුවන් වුණොත් ආර්ය නුවණක් අපි සන්තකේ තිබුණොත් මේ 31 තලයේ තියෙන සියලුම වස්තුන් වටිනා වස්තු බවට පත් වෙන්නේ ඒ දවස 31 තලයේම කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය මේ හැම භූමියක් පිළිබඳවම කලකිරෙනවා කලකිරුණොත් ඒකාන්තයෙන් නොවැළෙනවා නොඇලුනොත් ඒකාන්තයෙන් මිදෙනවා මිදුන දවසට ඒකාන්තයෙන් මං තුම්බූමිය මිදුනා නේද කියන නුවණ පවතිනවා එනිසා පින්වතුනි දුක්ඛ සත්‍ය හාත්පසින් අවබෝධ කරගන්න ඕනේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන මේ කාරණාව හාත්පසින් අපි අවබෝධ කරගන්න ඕනේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධ ධර්මතාවය? පින්වතුනි උඩින් අපි ජීවත් වෙනවා මම මගේ මගේ ආත්මය කියලා පුජ්‍යල ආත්මීය ස්වභාවයක් උපදවාගෙන සතුටු වෙනවා රැකී ආරක්ෂා කරනවා ගෙවල් දොරවල් හදනවා අමුදරුව පෝෂණය කරනවා නොයෙකුත් වැඩ කටයුතු කරනවා නමුත් මේ හරහා දිවෙන යථාර්ථවාදී ධහම අපි කිසි කෙනෙක් දන්නේ නැහැ අයිස්කන්ධක් උඩ දියවෙමින් පවතින අයිස්කන්ධක් උඩ ඉන්නවා වගේ පින්වතුනි අපි පේන ඇහෙන දැනෙන දැනගන්න පේන අපි දන්නවා රූප ගෙවල් දොරවල් දූ දරුව යාන වාහන නොයේකු දේවල් අපි දන්නවා ඇඳුම් පැළඳුම් යාන වාහන මේ පේන ඔක්කොම ඇහෙන ශබ්ද ආදරෙන් කතා කරනවා වෙන්න පුළුවන් දේශපාලන කතා වෙන්න පුළුවන් ගීත සින්දු නොයේකුත් කවි ගායනා වෙන්න පුළුවන් සතුන්ගේ හඬවල් වෙන්න පුළුවන් බෙර හඬ වෙන්න පුළුවන් වාහන හඬ නොයේකුත් මේ ශබ්දයන් පේන ඇහෙන දැනෙන කයට දිවට නාසයට දැනෙන ඒ වගේම මනසින් අරමුණු දැනගන්න මේ හැම මොහොතකම අපිට රළුවට කෙනෙක් දෙයක් පුජ්‍යලයක් හැටියට හැම වෙලාවෙම ඉති අජ්ජත්තංවා බහිද්ධාවා අධ්‍යාත්මික හා බාහිර කියලා මෙහෙම අපි කාම වස්තුන් හැටියට මේවා පරිහරණය කරනකොට මේ හැම තැනකම හේතුඵල ධමයක් තියෙන්නේ පේනවා කියන තැනක තියෙන්නේ පංච උපාදානස්කන්ධයේ ඉපදීමක් රූප වේදනා සංඥා සංකාර විඥාන රූපයක් පේනවා කියනකොට එතන සංකීර්ණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නුවණැත්තෝ මේ පේන්නේ මොකක්ද? පේන ධර්මතාවය ඇත්තටම තිබුණද? තියනවද මේ පේන ධර්මතා අරබයානේ Tamanට තණ්හා උපදින්නේ එහෙනම් තණ්හාව නැති කරන්න නම් මේ පේන ධර්මතාවයේ හාත්පසින් ගවේෂණය කරන්න ඕනේ කියලා ඉවරලා නුවණැති සත්පුරුෂයෝ මේ ධර්මතා පිළිබඳව හොඳට විමර්ශනාත්මක ගවේෂණයක් සිද්ධ කරනවා එතකොට පේනවා කියන තැනක සිදුවෙන ක්‍රියාවලිය එක සිතකට පේනව නෙවෙයි ඇහැට ඇහැ කිව්වම අපි කවදාවත් දන්නේ නැහැ. දැකලවත් නැහැ. ඇහැ කෘත්‍යයෙන් දකින්ද පෙනෙනවා කියන කෘත්‍ය උපද්දන හේතුව චක්කු ප්‍රසාදය. රූප පෙන්වන ගතිය උපදවන ස්වභාවයක් අපි ඇහි කිසිම ස්වභාවයක් අපි ඒ කියන්නේ නිමිති සටහන් හැඩරුව කිසිම දෙයක් අපි දැකලා නැහැ. ඒ වගේම බාහිරත් සුද්‍රාෂ්ටක රූප කලාප අපි කිසි කලෙකවත් අපේ දැනුම් පරාසයට එහෙම නැත්නම් දකින්න හැකියාවක් නැහැ. ඒබඳු අනිමිත්ත වූ නිදර්ශන නැති ඇහැට අනිමිත්ත වූ නිදර්ශන නැති රූප කලාප ගැටෙනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ ඇහැට රූප ගැටෙනකොට හැම දෙයක්ම පේනව නෙවෙයි පේන්න නම් හිත ඊට අනුගත වෙන්න ඕනේ තුන් දෙනාම එකට එකතු වෙන තැනක සිතෙන්ම මේ වර්ණ සටහන හැඩ සටහන ඔසවලා අරගෙන හිතෙන්ම සකස් කරලා දෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා සිතින්ම චේතනාවෙම පිළියෙල කරලා චේතනාවෙම සකස් කරලා තවත් සිතකින්ම දැනගන්න මේ පේනවා කියන ස්වභාවය කිසි කලකවත් අපිට බාහිරින් දකින්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. එනිසා මේ හැම තැනකම තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහක එකතුවක් සංකීර්ණ ක්‍රියාවලියක්. එතකොට කොතන හෝ තැනක මේ ස්කන්ධ පංචකය ඇති වෙනකොට ස්කන්ධ පංචකය පිළිබඳව අපිට අවිද්‍යා සංකාර නිසා අවිද්‍යා සංකාර එහෙම නැත්නම් අවිද්‍යා කර්ම තණ්හා උපාදාන බව නිසා අපි සංකාර නිමිත්තක් හදාගෙන ඒ නිමිත්ත අනුකූලවම ලෝකේ පරිත්ත වශයෙන් හෝ එහෙම නැත්නම් අපමාන වශයෙන් හෝ රූපාවචර රූපාවචර වශයෙන් මෙහෙම ලෝකේ උපදවා ගත්තාම හැම මොහොතකම අපේ අපේ උපාදානස්කන්ධ ටිකක් තමයි හැම වෙලාවෙම ඉදිරියෙන් තබාගෙන පේන ඇහෙන දැනෙන දැනගන්න දේවල් හැටියට තීන්දු තීරණ කරන්නේ නව කර්ම පුරාණ කර්මයට ඇහැ රූප චක්කු විඥාන මේවා වැය වෙලා නව කර්ම සිතින් කීම් කිරීම හරහා කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත අත්වාද කියන මේ සතර උපාදානයන්ගෙන් අපි ලෝකයක් ඇසුරු කරනවා. ප්‍රත්‍යයෙන් හටගත්ත යමක් තියෙනවා නම් ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. දන්නේ නැති අපේ හැම වෙලේම ඒක කෙනෙක් දෙයක් පුජ්‍යලයේ කොට අරගෙන තණ්හා උපාදානෙන් ඇසුරු කරනවා එනිසා මේ දුක්ඛ සත්‍ය හැම තැනම පවතින්නේ එකම ආකාරයට කියන ස්වභාවය මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය පිරිසිඳ දත යුතුයි ඊට පස්සේ ගොඩාක් මේක විස්තර කරන්න තියෙනවා නමුත් විස්තර කරන්න කාල සීමාව මදි ඊට පස්සේ මේ සමුදය සත්‍ය ඔව් දුක පිරිසිඳ දැක්කහම දුකට කිසිම කෙනෙකුට කරන්න දෙයක් ඇත්තේ නැහැ. දුක තියෙන්නේ හාත්පසින් අවබෝධ කරගන්න. රහතන් වහන්සේලාත් කාය පටිපද්ද දුකක් විඳිනවා. පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා. හැබැයි කර්ම රැස් වෙන්නේ කර්ම ක්ෂය වෙනවා. කර්ම රැස් වෙන, කර්ම ක්ෂය වෙන මේ මේකෙදී කර්මයන්ගේ ස්වභාවය තමයි හැම වෙලේම බාහිර තමන්ට ප්‍රතිපක්ෂව යමක් කුමන හෝ සිටිවිල්ලක් හරි ඇති කියලා හම්බ වෙනවා නම් ඒ හැම චේතනාවක්ම කර්මයේ බවට පත් වෙනවා. එනිසා පින්වතුනි අපිට දුරු කරන්න තියෙන දුක නිරුද්ධ කරගන්න ඕනේ. හැබැයි දුක දුරු කරන්න බෑ. දුක දුරු වෙන ධර්මතාවයක්. දුක ඇති වෙන හේතුවයි අපිට නැති කරන්න තියෙන්නේ. දුක ඇති වෙන හේතුවයි අපිට නැති කරන්න තියෙන්නේ. එතකොට සමුදේ සත්‍යං පහතබ්බං සමුදේ සත්‍ය ප්‍රහාණය කළ යුතුයි දුරුකට යුතුයි කියලා දේශනා කරනවා මොකක්ද සමුදේ සත්‍ය දුක ඇති කරන හේතුව ඕ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සාගතා తත්‍ර తත්‍රාබිනන්දනී මේ විදිහට మతు පුනර්භවය ඇති කරන ඒ ඒ තන అలවන යම්කිසි තෘෂ්ණාවක් තණ්හාවක් තියෙනවනම් මෙන්න මේ තණ්හාවයි සමුදේ සත්‍ය හැටියට දේශනා කරේ තණ්හාවයි නිරුද්ධ කරන්න ඕනේ තණ්හක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාණං කියලා හැඳින්නුවේ යම්කිසි තැනක තණ්හාව ෂේ කරානම් ද්වේෂේ ෂේ කරානම් මෝහේ ෂේ කරානම් මෙන්න මේ ධර්මතා හඳුන්වනවා නිවන හැටියට ඒ ධර්මතා නිවන නෙවෙයි. ඒ නිසා සාක්ෂාත් වෙනවා දුකේ නූපදීම. ඒ නිසා තණ්හක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ නිබ්බාණං කියලා හඳුන්වනවා. තෘෂ්ණාවගේ නිර්වශේෂ ප්‍රහාණය දුකේ නූපදීමට හේතු වෙනවා. එනිසා ජීවිතේ තෘෂ්ණාවයි දුරු කරන්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඇයි අද දවසේ මම මේ කාර්ය හතර වෙන් වෙන් වශයෙන් පෙන්වන්නේ බොහෝ දෙනෙක් මේ කාරණාව දන්නේ සමහර වෙලාවට දුක ජීවිතේ නැති කරගන්න කියලා දුක උපදින හේතුව තණ්හාව පෙන්නලා මාර්ගයේ හැටියට හැම වෙලේම තණ්හාවෙන් පණවනවා තණ්හාව දුරු කරගන්න කියලා කොහොමද කරවල කෑල්ලේ හාල් මැස්සක ඉඳලා තමන්ට උගන්වන ආචාර්ය પરම්පරාවල් ඉන්නවනම් ඒ හැම දිනාම පරිහරණය කරන මේ හැම දෙයක්ම හැම දෙයක්ම අතහරින්න අතහරින්න අතහරින්න කියලා ඉවරලා අතහැරීමෙන් මාර්ගය පනවනවා අන්තිමට මට හිතාගන්න බෑ කොයි පැත්තට යයිද කියලා කොච්චර අතහරිනවද කියනවනම් නිගණ්ඨනාත පුත්තුමා Tamange ඇඳුම් ටිකත් අතහැරියා වගේ කාලයක් යනකොට බුදුහාමුදුරුව කිව්වා කියලා හැමදේම අතහරින්න කියලා ඇඳුම් ටිකත් අතහරින්නන්නේ පින්වතුනි බාහිර භෞතික දේවල් අතහරිනවා කියන එක මාර්ගයේ හැටියට පනවල නැහැ මාර්ගයේ හැටියට පැනෙවි හැම වෙලේම සම්මා දිට්ඨිය ඇත්ත ඇති හැටියට දකින්න ඔව් ඇත්ත දුක නූපදින්න නම් දුක ඇති කරන හේතුවයි නැති කරන්න ඕනේ දුක ඇති කරන හේතුව තණ්හාව තණ්හාව දුරු කරොත් විතරමයි දුකේ නූපදීම සිද්ධ වෙන්නේ හැම දෙයක්ම අතහරින්න ඕනේ නමුත් මතක තියාගන්න බාහිර භෞතික ද්‍රව්‍යාත්මකව මේ හැම දෙයක්ම අයින් කරලා දානවා කියන කාරණාව නෙවෙයි ඒක හිතින් අයින් කරන්න ඕනේ වස්තුකාම ක්ලේශකාම වස්තුකාම අයින් කරාට කාම වස්තුන් අපි අයින් කරාට හිතෙන් ඒවා අල්ලගෙන ඉන්නවනම් ක්ලේශකාම වශයෙන් ඒවා ප්‍රාර්ථනා කරනවා නම් ඒවා ඇසුරු කරනවා නම් පින්වතුනි ඒ හැම මොහොතකම අපේ දුක උපදින හේතුව දුරු කරලා නැහැ. ඒ නිසා සමුදය සත්‍යං පහතබ්බං සමුදය සත්‍ය දුක උපදින හේතුව ප්‍රහාණය කරන්න කියලා ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි ඒ නිසා මෙතනදී කාරණා දෙකක් පෙන්නනවා ලෝකෝත්තර මාර්ගයකට අවතීර්ණ වෙන්න ලෝකෝත්තර මාර්ගයකට අවතීර්ණ වෙන්න රළු කෙලෙස් ධර්ම දුරු කරගන්න තමන් සන්තකයේ තියෙන දේවල් සද්රාධ්‍යාසයෙන් ඒ වගේම අනුකම්පාවෙන් දුගී මගී යාචකයන්ට ශ්‍රමණ බ්‍රාහ්මණන් උදෙසා දන් දීලා දාන පාරමිතාව ඉදිරියෙම තියාගෙන රළු කෙලෙස් ධර්ම ටික දුරු කරගන්න. හැබැයි ඒ නිවන් දකින්න නෙවෙයි. නීවරණ ධර්ම දුරු කරගෙන සම්මා දිට්ඨියට උපකාර පිණිස අපි දේවල් අතහරිනවා. හැම දෙෙම අතහැරලා කිසිදු දෙයක් නැති කෙනෙක් හැටියට නිවන් දකින්නව නෙවෙයි. ඒකේ ලুকু ගැඹුරු අරුතක් තියෙනවා. සුද්ධෝදන මහරජතුමා රාජ්‍ය මාලිගාව තුල සියලු දේවල් පරිභෝග කරමින් උතුම් වූ අරිහත් භාවයටපත් වුණා. තමන්ඩ කියලා ඉන්න තැනක්වත් නැතුව සියලු දේවල්ම අතහැරලා තියෙන කෙනෙක් නැවත නැවතත් සංසාරේ යනවා. සන්තති අමාත්‍ය ඇතා පිටින්ම රජසිරි වළඳමින්ම රහත් භාවයටපත් වුණා. ඒ නිසා එදා වේලවත් හොයාගන්න බැරි දුගී මගේ යාචෝ කිසිදු දෙනෙක් නැති කෙනෙක් නැවත නැවතත් සසර යනවා. එනිසා බාහිර භෞතික දේවල් අයින් කිරීම තුල නෙවෙයි. ක්ලේශ ප්‍රහාණයෙන් තෘෂ්ණාව දුරු කරනවා කියලා කියන්නේ හිතින් කාම උපාදාන වශයෙන්, ditthi උපාදාන වශයෙන්, අත්වාද උපාදාන වශයෙන් මේ ලෝකේ වටිනා කියන වස්තු හැටියට හිතින් අල්ලගෙන ඉන්න දේවල් අතහරින්නේ සමුදය සත්‍ය කියන්නේ ඒකටයි. නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතුයි. නිරෝධය කියන එක සාක්ෂාත් වෙන්න ඕන ධර්මතාවයක්. ඒ ශුන්්‍යත බව, අනිමිත්ත බව, අපනිහිත බව, ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත බව කියන කාරණාව පින්වතුනි කිසිදු දෙයක් නැහැ කියලා ඉවරලා අපි හිතින් ශුන්්‍යත භාවය අල්ලගෙන ඉන්න එකවත් හිතින් නිමිති කිසිදු දෙයක් නැහැ කියලා හිතින්ම සකස් කරලා ඔසවගත්තු ස්වභාවයක්වත් ප්‍රාර්ථනා කරන්න කිසිදු දෙයක් නැහැ කියලා හිතක් විසින් ඒබඳු මානසික මට්ටමක් අරමුණු කරගෙන සිතින්ම උපදවනවා නම් ඒ හැම ධර්මතාවයක්ම සංකතයි ඒක මේ ශාසනය පෙන්නන නිවන විමුක්තිය නෙවෙයි මේ ශාසනය පෙන්නන නිවන විමුක්තියකුත් තියෙනවා. ඒක සාක්ෂාත් වෙන ධර්මතාවයක්. කරන්නේ වෙන දෙයක්. වෙන දෙයක් කරනකොට මේ ධර්මතාවය ටිකෙන් ටික ටිකෙන් ටික සමීපයට ඇවිල්ලා එළඹ සිටිනවා සාක්ෂාත් වෙනවා. සූර්යා ලෝකයේ ටිකෙන් ටික ටිකෙන් ටික පායනකොට අඳුර දුර වෙනවා ආලෝකය උදා වෙනවා සීත උෂ්ණ නැති කරනවා මේ රූප සටහන් පෙන්නනවා. අන්න ඒ වගේ මේ තෘෂ්ණාව කියන එක නිර්වශේෂයෙන් ප්‍රහාණය වෙනකොට තෘෂ්ණාව තියෙනකොට ඇති බව නිමිති සහිතයි සනිමිත්තයි අසුඤ්ඤයි ඒ වගේම ප්‍රනිදි ප්‍රාර්ථනා කරන්න තේවල් දේවල් තියෙනවා දෙවණියෙක් සහිතව තෘෂ්ණාව දෙවණියා කොට අපිට වටිනාකම් ලෝක හම්බ වෙන තැනක යම්කිසි කෙනෙක් මේ යථා ස්වභාවයේ නුවණින් හොඳට දකිනකොට නුවණකට කෙලෙස් ධර්ම ඉබේටම අයින් වෙලා යනවා දුකේ කෙලෙස් නිසා උපදින දුකක් තියෙනවා නම් කෙලෙස් ධර්ම අයින් වෙනකොට පැත්තකට යනකොට එයත් එක්ක හිටපු දුක ඇති කරන පරිවාරයක් ඉන්නවා නම් ඒ ඇත්තොත් හිමීට අයින් වෙලා යනවා දුකේ మతు නිරෝධය එහෙම නැත්නම් දුකේ අනුපාදයේ ටිකෙන් ටික ටිකෙන් ටික ඇවිල්ලා අපි සමීපයේ ලැබුම් ගන්නවා නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙනවා නුවණක් වැඩෙනකොට එනිසා නුවණ වඩා ගැනීමයි ලෝකෝත්තර නුවණක් අපේ සන්තකේ ඇති කර ගැනීමයි මේ මාර්ගයේ හැටියට බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ ඒකට මනා දැක්මක් එහෙම නැත්නම් මග්ග සත්‍යං මාර්ග සත්‍ය භාවේ තබ්බං වැඩිය යුතුයි කියලා ඉවරලා අංග 8කින් යුක්ත ලෝකෝත්තර මාර්ගයක් බුදු පියාණන් වහන්සේ දේශනා කරා. පින්වත්නි මොකක්ද මාර්ගයේ හැටියට මාර්ගයේ හැටියට හැම වෙලෙම පටන් ගන්නෙ සම්මා දිට්ඨිය පුරේජාතව සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ආර්ය ෂ්ටාංග මාර්ගයයි අය මේ වරිය අට්ඨංගිකෝ මග්ගෝ මේ ආර්ය ෂ්ටාංග මාර්ගය තමයි වැඩි යුත්තේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව ඔන්න එතකොට දුක්ඛ සත්‍ය අපි හාත්පසින් මනාකොට ලෝකය දකින දුක නෙවෙයි ලෝකය කොච්චර දුක දැක්කත් දුක්ඛ අඥානං දුක මනාකොට දැකලා නැහැ. දුකක් දන්නවා. හැබැයි ඒ දුකේ එක පැත්තක්, එක කොටසක්, එක පරයයක් විතරයි. Tamanට විඳින්න, Taman විඳින කොටස විතරයි. නොවිඳිනා හැබැයි දුක් ස්වභාවයෙන් නොපෙනී දුකම උපද්දලා දෙන ධර්මතා ටිකක් තියෙනවා පෙනී ඉන්නේ දුක හැටියට නෙවෙයි සැප හැටියට දුක අපි දන්නේ දුකේ ලක්ෂණ හතරක් තියෙනවා මේ ලක්ෂණ හතර හොඳට දැකලා පීලනට්ටෝ සන්තාපට්ටෝ සංකතට්ටෝ විපරිණාමට්ටෝ විපරිණාම අර්ථයක් වෙනස් වෙන අර්ථයක් තියෙනවනම් සංගත අර්ථයක් තියෙනවනම් සංతాප පීලන අර්ථයක් තියෙනවනම් ඒ කුමන හෝ තැනක මේ ලක්ෂණ ටික තියෙනවනම් එබඳු තැනක ඒ කාන්තෙන් දුක එළඹ සිටිනවාමයි කියන දුක හොඳට හාත්පසින් පිරිසිඳ දැකලා පින්වතුනි ඊට පස්සේ කුමක්ද සිද්ධ කරන්න ඕනේ දුක ඇති වෙන හේතුව තණ්හා උපදින්නේ කොහොමද කියලා තණ්හා කොහෙද පවතින්නේ කියලා තණ්හාවගේ ස්වභාවය හොයාගන්න ඕනේ. එනිසා තණ්හාව තේරුම් අරගෙන තණ්හාව නැති කරොත් ඒකාන්තයෙන් දුකේ Nirodhe සාක්ෂාත් වෙනවා කියලා දැනගෙන ඒ සඳහා තණ්හාවෙන් මාර්ගය පනවන්න නැතුව සියලු දේවල් මතහැරලා අතහැරලා අතහැරලා දාන්න කියලා මේ අම්මලා කොහොමද තමන්ගේ දරුවා අතහැරලා දාන්නේ දරුවෝ පාරේ තැන් තැන් වල දාලා යන්නද? ගෙවල් දොරවල් අතහැරලා දාන්න යුතුයකම් වගකින් මත හරින්නද නැහැ. දරුවා තමන්ගේ තුරුල්ලේ තියාගෙන කිරි ටික පොවමින් ඔළුව අතගාමින් දරුවා කියන තැන යථා ස්වභාවය සම්මා දිට්ඨි ගෝචර නුවණකට හසු කරගන්න. එතකොට ටිකෙන් ටික ටිකෙන් ටික දරුවා තමන්ගෙන් ඈත් වෙනවා හැබැයි දරුවා තුරුල් කරගෙනම ඒක හරි අපූර්ව කාරණාවක්. එනිසා බුදුහාමුදුරුවෝ මහා සැත්කමක් කරනවා තෘෂ්ණාව නැමැති හුල ගලවලා දානවා ලෙඩාට කිසිදු උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැතුව පින්වතුනි ඒ නිසා මේ තෘෂ්ණාව නැමැති හුල සම්මා දිට්ඨියෙන් කිසිදු වෙහෙසක් විඩාවක් නැතුව ඊටාම ප්‍රණීතව ගලවලා දාන්න පුළුවන් එනිසා සම්මා දිට්ඨියයි දුක ඇතිවෙන හේතුව එහෙම නැත්නම් දුක කොහොමද උපදින්නේ හේතුඵල ධහම පිළිබඳ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ නුවණක් අවදි කරගෙන ඇත්ත ඇති හැටියෙන් පංච උපාදානස්කන්ධ ධර්මතාවේ නුවණ ඇති කරගත්තොත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිබ්බති ලක්ෂණ නොදන්නා කම නිසා ලෝකයට වර්තමානයේක දුක ඇති වෙනවා මේ හේතු කාරණා නැති වෙනකොට දුක නිරුද්ධ වෙනවා කියලා මනාකොට අවබෝධ කරගත් දවසට පින්වතුනි අන්න එදාට මේ ජීවිතය තුලදීම අපි හැමදෙනාටම දුක නිරුද්ධ කරගන්න පුළුවන් ඒ නිසා චතු සත්‍ය කෘත්‍යීන් පිළිබඳව මනාකොට අවබෝධ කරගෙන ඒ හරහා මේ ජීවිතය තුලදීම දුක නිරුද්ධ කර ගැනීම සඳහා හැමදෙනාටම මේ දේශනාව මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමින් අපි දේශනාව හමාර කරනවා මේ තුලින් ජනිත වන උදාාර කුසල සම්භාර ධර්මය සියලු දෙනාටම ආර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතුපනිස්ව වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේ මේ පින්තුන් සෑම සිළු දෙනාටම දූ දරුවන් ඥාති හිතෝතුන් සමස්ත අසල් වාසීන් සෑම සිළු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටමත් පින් ලබාගත් ආ වූ සියලුම දෙවියන් දේව ආශිර්වාදයෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් මේ මහා පුණ්‍ය ශක්තිය බලයෙන් ජීවිතේ පුරාවට ඇතිවෙන්නා වූ ඇති වෙන්න තියෙන අපල උපද්‍රව කරදර බාධක හතුරු අන්තරයේ සියල්ලම දුරු වේවා කායික මානසික සැනසීම සත්බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා සියලු දෙනාටම සාමය සමගිය සුහදත්වයේ පිරි ධාර්මික ජීවිත ගත කරන්න සියලු ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවායි සියලු දෙනාටම ආශිර්වාද කරනවා සියලු දෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ ශාසනං බෝධයන්තු සිවං පදං තීති සියලු දෙනාටම තෙරුවන් සරණයි Thank you. දේශනය පැවැත වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නාවුල ධම්මහදය ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද මාං කඩවල සමාහිත ස්වාමින් වහන්සේ අපේ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.